හොඳයි එහෙනම් සාවධානව අහන්න. මෙයාට මේ පටිච්චසමුප්පාද ධර්මය අල්ලා කරගෙන යන අපේ දේශනා මාලාවේ ඊළඟ දේශනාව යොමු පිටීමට තිබෙන්නේ. විඥාන පත්‍ය නාම රූපං සහ නාම රූපච්ඡ විඥානං කියන කරුණ. මේක ප්‍රථමයෙන් අපි ප්‍රකාශ කළා විද්‍යාපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥානං කියන කරුණ. අවිද්‍යාව නිසා නොදත්කම නිසා කුසල අකුසල කර්ම සංස්කාර වෙනවා. මේ කුසල අකුසල කර්ම සංස්කාර යම් කිසි කෙනෙක් මරණයට පත්වන විට සිහිපත් වෙනවා. ඒ සිහිපත් වුණාට පසු ඒ කර්ම විඥාන ශක්තිය තුළින් නැවත තැනක ගිහිල්ලා කෙනෙක් උපදිනවා. මෙන්න මේ නැවත ඉපදින අවස්ථාවේදී පහළ වන සිතට කියන්නේ ප්‍රතිසන්ද විඥානය කියලා. මෙන්න මේ ප්‍රතිසන්දි විඥානයේ නිසා නාම රූප ඇති වෙන අය නාම රූප නිසා මේ විඥානය පවතින අය කියන එකයි මේ සාමාන්‍ය අර්ථය. විඥානය කියන වචනේ සාමාන්‍ය අදහස දැනීම කියන එකයි. මේ විඥානය කියන වචනේ විවිධ තැන්වල විවිධ අර්ථ දැක්වීම සඳහා බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරලා තිබෙනවා. දැන් චක්ක විඥාන, සෝත විඥාන, ධාන විඥාන, දේවා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියලා මේ විඥානයේ කොටස් හයක් තියෙනවා. ඇහැර රූපයක් දැක්කාට පස්සෙ ඒ පිළිබඳ ඇති වෙන දැනීම නිසා විඥානය කන ශබ්දයක් අසුනාට පස්සෙ ඇතින ඒ ශබ්දයේ පිළිබඳ දැනීමක් පහළ වෙන සෝත විඥානය මේ විදිහට නාසයෙන් දැනෙන ගඳ සුවඳ පිළිබඳ දැනීම දිවට දැනෙන රස පිළිබඳ දැනීම කායට දැනෙන වේදේ ස්පර්ශ පිළිබඳ දැනීම පහළ වෙනවා මනසට ඒ ධර්ම පිළිබඳ දැනීම පහළ වෙනවා මේක තමයි විඥාන කොටසයි කියලා කියන්නේ ඒ විඥාන කාය වේතම් බාධන වාසල ප්‍රතිබිම්බ මෙතන කියන්නේ ඒ විඥාන කොටස් හය නෙවෙයි. ඊළඟම ඊළඟම තම කර්ම විඥානය කියලා එකක් විඥානය කියන වචනේ විස්තර කරන බුදුහාමර ප්‍රකාශ කරන ඒ අර යම් කෙනෙක් මරණ මොහොතේදී ප්‍රතිසතර ඔන්න මෙන්න කියන අවස්ථාවේදී සිතට මතුවන කුසල කුසල කර්ම ශක්තියින් පවර්ණ අවස්ථාවේදී ඒක විශේෂයෙන්ම කුසල කුසල කර්මයන් හේපතන අවස්ථාවේදී පවතින විඥානය තමයි කර්ම විඥානය කියලා කියන්නේ එතකොට සමහර විට තියෙන බුදුරජාණන් වහන්සේ විසින් ඔය අනිත්‍යස්සන විඥානය, අප්‍රතිච්ඡ අප්‍රතිච්ඡ විඥානය, අනාරම්මන විඥානය කියලා ඒ විඥානය දක්වන වෙනත් අවස්ථාවලදී ඒ වචන පාවිච්චි කරනවා. එයින් විඥානය කියන විඥානය කියන එකෙන් අදහස් කරන්නේ රහත් වූ කෙනෙකුගේ විමුක්ත භාවයට පත් වූ සිත විමුක්ත සිත. සම්මත් අවස්ථාවලදී විඥානං අත්මාගමාවාදී වශයෙන් දක්වලා තියෙනවා විඥානය සම්පූර්ණයෙන් නොකෙණිය යනයි කියලා. මේදී කතා කරන්නේ රහත් ලෝකයේ තින්නම් පාන අවස්ථාවේදී විඥානස්කන්ධය නිරුද්ධ වෙන ආකාරය. මේ විදිහට විවිධ තැන්වල මේ විඥානය කියන වචනේ පාවිච්චි කරලා තිබෙනවා. මේ සෑම අවස්ථාවක දක්කායේ සෑම අර්ථයක්ම අපි මේ කියන ධර්මයට යොදාගත්තොත් එහෙම ධර්මයේ පැහැදිලිව අවබෝධ කරගන්නට බැහැ. එතකොට මෙතන විඥාන පත්‍යා නාම රූපං අර මව කුසක ඉස්සල්ලාම පිළිපෙන්න ගන්නවා ප්‍රතිසන්දි විඥානය ලැබෙනවා. ඒක නිසා නාම රූප හට ගන්නවා. දැන් ප්‍රතිසන්දි විඥානය කියන්නේ නාම ධර්මයක් රූපයක් නෙවෙයි. එතකොට මේ නාම ධර්මයේ ප්‍රතිසන්දි විඥානය බව මව කුසක ඇතුළේ ගමන්ම අපි මේ උදාහරණයක මම උපසක් කරගෙන කතා කරන්නේ ඕනෑම ලෝකේ ඕනෑම සත්ව කොටසයකට බෙදලා මේක කතා කරන්නට පුළුවන්. මේකට පහසෙන් තේරුම් ගන්නට පුළුවන් වුණා මම උපසක් කරගෙන කතා කරන විට. ඒතකොට මම උපසට මේ ප්‍රතිසන්දි විඥානයේ පළමුවෙන්ම පැමිණියාට පසු ඒකත් එක්කම මේ ප්‍රතිසන්දි විඥානය සමගම පහළ වෙනවා රූප කොටස් 30ක් කියලා පොත්වල දක්වා තිබෙනවා. ඒ කියන්නේ ශරීරයක් පහළවන්නට ඕන නිසා කාය දශකයකින් ලැබෙන රූප කොටස් පහළ වෙනවා. ඒ වගේම ස්ත්‍රියත් පුරුෂයෙක්ද කියලා තීරණය කරලා තියෙන නිසා ප්‍රතිසන්දි විඥානය සමගම භාවසසක කියන රූප කොටස පාර වෙනවා. ඒ වගේම මේ චිත්ත පිහිටන්නට රූප කොටසක් අවශ්‍යයි. ඒ කියන්නේ නාම රූප දෙකම තියෙන ලෝකවල එහෙමයි. චිත්ත පිහිටන්නේ රූපයකෙල් මියකෙල්මගෙන. ඒක නිසා චිත්ත පිහිටන්නට තැනක් අවශ්‍ය නිසා වස්තු රූපය කියන ඒ රූප කොටස වස්තු දශකයේ කියන රූප කොටස් 10 තියෙනවා. එතන මේ දශක කියන්නේ 10 කොටසක් කියනවා. ඕනෑම රූපයක පණ ඇති හරි පණ නැති හරි රූපයක සැදී ඇති කොටස් මූලික වශයෙන් අටක් තියෙනවා. ඒ කියන්නේ මූල ධාතු හතරක් තිබෙන පඨවි ආපෝ තේජෝ වායෝ කියන. ඒට අමතරව මේක වර්ණයක් තියෙනවා, ගඳක් තියෙනවා, රසයක් තියෙනවා, වර්ණ ගන්ධ රස ඕජාවක් තියෙනවා. එතකොට මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතරයි වර්ණ ගන්ධ රස ඕජා කියන හතරයි එකතු වුණාම මෙතන කොටස් අටක් තියෙනවා. මේ කොටසට පණ ඇති හෝ පණ නැති ඕනෑම රූපයක නිරන්තරයෙන්ම පවතින ධර්මයක්. ඒක නිසා පොත්වල දක්වා තිබෙනවා මේකට සුද්ධාස්තක රූප කලාපය කියලා. නියත වශයෙන්ම මේ රූපාට හැම වෙලාවෙම පවතිනවා කියන එකයි තේරුම. ඕනෑම රූපයක් ගත්තාම මේ කොටසට ඒක තියෙනවා. ඒක ඒ කොටස් හතරට එකතු වෙනවා ඉස්ත්‍රියත් පුරුෂයෙක් කියලා තීරණය කරන්නට ඕන නිසා භාව රූපයක්. ඉස්ත්‍රි භාව රූපයක් හෝ පුරුෂ භාව රූපයක්. එතකොට ඒක නාමයක් වෙනවා. ඒ ළමයට ජීවිතේ පවත්වාගෙන යන්න පවත්වාගෙන යන්න ඒ රූප කොටස දිගින් දිගට පැවතෙන්නට පණක් තියෙනවා ජීවිතේ රූපයක් තියෙනවා එතකොට ඒ ළමයට ජීවිතේ රූපේ කොට කියන එකත් එකතු වුණාම 10ක් වෙනවා මේක තමයි භාව දර්ශකය කියන්නේ එතකොට කායදස කියන්නේ තමන්ගේ ශරීරයේ තැබීමට රූප කොටසක් අවශ්‍යයි. අර කියපු කරුණු කලින් කරුණු අට ඒ අටට අමතරව කාය ප්‍රසාද රූපේ කාය ප්‍රසාද ගතිය ඇති වෙන රූප කොටස පහළවන්නට ඕන. ජීවර කාය ටිකෙන් ටිකට පවතින ජීවිතෙන් රූපේ පවතිනවා. මේ විදිහට තමයි ඒ කාය දශකය කියන එක ඇදෙන්නේ. ඒ වගේම වස්තු දශකය කියන්නේ හිත පිළිගන්න තැනක් ඕනේ නිසා ඒ රූප කොටස ඇති වෙනවා මේක තමයි මේ බොහෝ විට වර්ධව හිතන්නේ හත් බුද්ධේ වස්තුවේ සිට පවතිනවා කිය. මොකද මේ වස්තු රූපය කියන එක කියනකොට හිතන්නේ මේ හුද්දේ වස්තුව කියලා. අත්ත වශයෙන්ම ප්‍රතිසන්දි විඥානයක් ගන්න හේතු වෙන විට හුද්දේ වස්තුව කියලා දෙයක් නැහැ. ඒක පස්සේ දෙන්නේ. නමුත් ඒ වස්තු දර්ශකයේ පොහිදනවා වස්තු දර්ශකයේදී අර කියපු සුද්ධාස්තක අටයි ඒ වස්තු දශකයේ අඩංගු ආදේ වස්තු රූපේ කියන රූපයයි ඒක එහෙමයි පොත්වල කියන්නේ ආදේ වස්තු කියලා. ආදේ වස්තු රූපේ කියන රූපයයි ජීවිතෙන්ද රූප කොටසයි 10යි. මේක ප්‍රතිසන්දි විඥානයත් එන්න එකම එකටම උපදින ධර්ම 10ක්. ධර්ම රූප කොටස් වර්ග තුනක්. කාය දශක, භව දශක, වස්තු දශක කියන්නේ. මේකට කියන්නේ එකවර උපදිනවා එකවර පහළ වෙනවා කියන එකට පොත්වලින් වචනයෙන් කතා කරනවා නම් සහජාත කියලා කතා කරන සහජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා කියලා එක වෙලම පහළ වෙනවා. මේක එක මේ රූප කොටස් පහළ වුණාට පස්සේ මේ රූප කොටස් තියෙන්නේ ඒ විදිහටම අර මාව ගන්න කන බොන ආහාරය තුන ආදීගේ හේතු නිසා මේක වැඩෙන්නට පටන් ගන්නවා. මේ රූපේ වැඩෙන්නේ එතකොට අර ප්‍රතිසන්දි විඥානේ මෞකුසට එළඹ සිටි බැහැ. එතකොට විඥාන පත්‍ය රූපං කියලා අපිට කියන්න පුළුවන්. දැන් මේ ප්‍රතිසන්දි විඥානය නිසා මේ විදිහට සම්මාවකේ කුස ඇතුලේ මේ රූපේ වැඩි වැඩි වැඩි වැඩි යනවා. ඒ විඥානයේ සුභිනාන මේ රූපේ වැඩෙන්නට පටන් ගන්නට හේතුවක් නෑ. ඊළඟට මේ විඥාන පත්‍ය නාම විඥානයේ අරක නාමස්කන්ධය ඒ නාමස්කන්ධය දිගින් දිගින් පැවැත්ගෙන පැවැත්ගෙන යනවා. ඉතින් පසුව පසුව ඇති වෙන විඥාන ඇතිවීමට අර මුලින් කරපු මුලින් ඇතිවෙච්ච ප්‍රතිසන්දි විඥානයේ හේතු වෙන නිසා විඥාන පත්‍යා නාමං කියන්න ඕන. ඒකට විඥාන පත්‍යා නාමං විඥාන පත්‍යා රූපං කියන දෙකම එකතු කරලා කතා කරනකොට අපි කියන විඥාන පත්‍යා නාම රූපං කියලා. බුදුරජාණන් වහන්සේ මේ විදිහට ওই මහා නිධාන සූත්‍රයේ දක්වන පාඩය විඥාන පත්‍යා නාම රූපං දීතිකෝ පණිතං සම් ප්‍රධානන්ද ඉන්නා පේචාන්න ඉන්නා පේචේන පරියායන විස්සබ්බං යථා විඥාන පත්‍යා නාම රූපං මම මේ විඥානය නිසා නාම රූප ඇති වෙනවායි කියලා මේ ආනන්ද හඳුන්වලා මේක දේශනා කරන්නේ ආනන්දයමක් කියවනම් විඥානය නිසා නාම රූප ඇති වෙනවායි කියලා මම යමක් කියවනම් ආනන්ද මෙන්න මේ දැන් කියන කරුණ තුළින් ඒක එහෙමම සිදි වෙනවායි කියලා ඔබ දැනගන්න අවබෝධ කරගන්න. ඒ කියෝ පාඩේ ඒකයි. අදහස්. එතකොට විඥානංචේ ආනන්ද මාසුපිස්මින්න ඔක්කොමිස්සද අපනකෝ නාම රූප මාසුපිස්මින්නේ සමුච්චිත්තද බුදුජානන් වහන්සේ ප්‍රශ්නයක් අහනවා මේ විඥානේ ඇවිල්ලා මෞකසට පිළිසඳ ගත්තේ නැත්නම් ආනන්ද අපනකෝ නාම රූපං මාසුපිස්මින්නේ සමුච්චිත්තද මේ මෞකස තුල නාම රූප ධර්ම පිළිගෙනවලු දැන් විඥානයක් ආවේ නැහැ මෞකස තුල නාම රූප ධර්මයක් පිළිගෙනවලු පිළිගන්නට බෑ. ඒක නිසා ආනන්ද හඳුෝ කියන නෝහේ සම්බන්ධේ ඒක නෙමෙයි නෑ ස්වාමීන් වහන්සේ කියලා. මෞකසිත ප්‍රතිසන්දේ ඥානයක් ආවේ නැත්නම් ඒකේ ඇතුළේ නාම රූප ධර්ම පිළිගන්නට හේතුවක් නෑ. පිළිගන්නේ නෑ. විඥානංච ආනන්ද මාතුකෙච්චෙන් ඔක්කමිත්තා ඔක්කමිත්තත අපිනකෝ නාම රූපං ඉත්තත්හය අපිනිබ්බස් අපිනිබ්බස්සතාති කිය ඊළඟට බුදුරජාණන් වහන්සේ විමසනවා. මේ විඥානයේ දැන් මෞකසට ආව ආනන්ද ඇවිල්ලා එක එක දවසකදී සමහර දවසකින් දෙකකින් සමානකින් වාගේ කාලයකින් එක දවසකදී මේ විඥානේ ඔක්කොම ඉස්සරහින් ඉවත් වෙලා යන වෙනත් තැනකට මේ විඥානේ යනවා. ඒ කියන්නේ මෙතනින් විඥානේ නිරුද්ධ වෙනවා. ඒක සම්බන්ධ විඥානේ ඊට ඒකට අනුරූප ඒකට අනුකූල පාස්නා විඥානේ වෙන කොහේට තැනක ගිහිලා පිළිසඳ ගන්නවා. බඩ ඇතුලේ ඉන්න ළමයා ඉතින් මැරෙනවා. එතකොට ඒ eh, කුසත්ලේ සිටින ඒ eh, විඤ්ඤා කුසත්ලේ පහළව විඥානේ මෞපසෙන් ඉක්මන වෙලා ගියා නම් එන අපිනකෝ නාම රූපං එත්තස්සාය අබිනිබ්බත්තිස්කත මේ නාම රූප ධර්ම දැන් මේ තියෙන ශරීරයක් වගේ තත්ත්වයකටපත් වෙන්නට ඉඩ තියෙනවා. ඒ කියන්නේ අර මේ මෞපසේදී පහළ වෙච්ච විඥානේ වත්තලා ගියා නම් ඉතින් ওই ළමෙක්ගේ තත්ත්වයට ලොක් වෙලා වැඩිලා ඒ තත්ත්වයට මේ දැන් තියෙන එකක් සාතිතක් තියෙන තත්ත්වයටපත් වෙනවා. ඉතින් ඒකත් කවදාවත් දෙන්නේ නැහැ. එතකොට නොයේ සම්බන්ධය ඒක නෑ ස්වාමිනේ එහෙම සිදුවන්නේ නැහැ කියලා පිළිතුර දෙනවා. විඥානන්තේ ආනන්ද ධාරස්සෝ සතෝ මුච්චිච්ඡත කුමාරකස්සා කුමාරිකායව අපිනකෝ නාම රූපං මුච්චින් දෙහුල්ලං දේකුල්ලං ආපජ්ජිත ඊළඟට බුදුරජාණන් වහන්සේ විමසනා මේ දෙම ප්‍රශ්නයක්. මේ විඥානයේ මෞකසට ආවා. දැන් ඉතින් කුමාර කස්සවා කුමාරිකායවා කුමාර කුමාර කියන තරුණ කොල්ලෙකෝ තරුණ පොඩි කියනෝ පිරිමිලා මේ මේ තත්ත්වය මාස 3-4ක් හරි කීයක් හරි කියලා හිතමු අපි 10 ලක්ෂවල කුමාර කාලේ තරුණ කියන්නේ අවුරුදු මාස 9ක් නේ මාස 3-4ක් වගේ කාලේ අර විඥානේ වොච්චි දෙස ඉඳිලා යනවා ගිහිලා ගිහිලා ඒක ඇස්තර යනවා. එතකොට පුෂ ඇස්තරේ ළමයා මැරෙනවා. ලැබුණාට පස්සේ අපිනකෝ නාම රූපං මේ නාම රූප ධර්ම උත්තිංවා විරුල්ලංවා දේපුල්ලංවා ආපජ්ජිතද බැටිලා දියුණු වෙලා ඔය දැන් කියන සත්‍යෙටපත් වෙනවාද නෝනේ සම්බන්ධයෙන් වෙන්නටත් බැහැ තස්මාති ආනන්ද ඒසේව හේතු යතං ඉදානං එස්සම්තේවේස පච්චෝ නාම රූපස්ස යතිදම් විඥානං ඒක නිසා ආනන්ද මේ නාම රූප ඇතිවීමට ඒකමයි හේතුව ඒකව හේතුව ඒක නිදානං ඒකමයි නිදානේ ඒකව සමුදය ඒකමයි සමුදය ඒකමයි හේත පච්චෝ ඒකමයි පච්චය මේ නාම රූප ඇතිවීමට මොකක්ද ඒ පච්චේ විඥානය අර කියපු කරුණු තුලින් පැහැදිලිවම අපිට උනත් ඕනම කෙනෙකුට තේරෙනවා මෞඛිකට විඥානයක් ආවේ නැත්නම් නාම රූප ධර්මයක් මෞඛික තුළ පිහිටන්නේ. ඒක නිසා නාම රූප ඇති වෙන්නට විඥානය අවශ්‍යයි. ඒතර මෞඛික නාම රූපේ ආවා දැන් නාම විඥානය ආවා නාම රූප දෙක දැන් ටික ටික දවසක් පවතින. දැන් මේ මේ විඥාන මාත්‍රය එතනින් නිරුද්ධ වෙලා යනවා. එතකොට ඒ ඇතුලේ තියෙන සමහර විට කලල තේසි වාගේ අවස්ථා තියෙනවා පඨමං කල්ලං හෝති කල්ලා හෝති අබ්බතා අබ්බතා තේසි ගායති තේසි තේතින් බද්ධිති ගනෝ ගනවා පසාකා ජායන්ති කියලා දක්වලා තියෙන ළමයි කරන ආකාරය මම ප්‍රසතුලයි ඉස්සල්ලාම කලල රූපේ කියන එක තියෙනවා පඨමං කල්ලං හෝති කල්ලා හෝති අබ්බතා ඊට පස්සේ ඒක මස්කදල්ලක් වගේ පොඩි තත්යකටපත් වෙනවා කලලා හෝටි අබ්බුත ඒක ඊට පස්සේ අබ්බුතෙන් කියන ලබන ගෙච්චරේක හැඩයට සමාන ස්වරූපයකට ඒක වැඩෙනවා. අබ්බුතා ජායති තේසි මේකදී මේ අත් දෙක දික් වෙන්න ඕන තැනට කැරි දෙකක් එනවා. කකුල් දෙක දික් වෙන්න ඕන තැන තව කැරි දෙකක් උඩටම තියෙනවා. ඔළුව මස් පහළ වෙන්න ඕන තැන තව කැරි දෙකක් මත තියෙනවා. මේවා තමයි ඉතින් වැඩි වැඩි යන්නේ. එතෙ මෙන්න මේ අවස්ථාවවල කවරකදී හරි අර විඥානේ නිරුද්ධ වෙලා ගියා නම් අර තේරෙනවා මැරලා කොල්ලේ නැත්තම් ජීවිලා යයි. කොහොම හරි ඒක නැති වෙනවා. එතකොට විඥානේ අවශ්‍යයි ඒ නාම රූප ධර්මයේ පවතින. ඉතින් ඊළඟට කියනවා මේ විඥානය මෞපසට ඇවිල්ලා කුමාරකස්සව කුමාරිකස්සව දහරක්ෂ සතෝ වොච්චිත්තේ. මාස තුනක් හරි හතරක් හරි ගියාට පස්සේ මේක විඥානේ නිරුද්ධ වෙනවා ළමයා මැරෙනවා. එතකොට මේ විඥානයේ නිසා ඇතිවෙච්ච නාම රූප වැඩෙනවද දියුණු වෙනවද බුද්ධින්වා බෙරුල්ලන්වා ආපත්‍යද මේ සත්‍යයටපත් වෙනපත් වෙන්නේ නැහැ ඒක එතනම නතර වෙනවා ඒකෙන් මේ පැහැදිලිව තේරුම් ගන්නට පුළුවන් මොකද්ද මේ විඥානය නිසා තමයි මේ මෞපිත තුළ පහළවන නාම රූප ධර්මයන් බැදෙන්නේ කියන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ ඒසු හේතු ඒකමයි හේතු ඒසනිදාන ඒකමයි නිදාන ඒකපච්චෝ ඒකමයි ප්‍රත්‍ය නාම රූපස්ය අධම් විඥාන මේ විඥානීය නාම රූප ඇතිවීමට මේ ප්‍රත්‍ය මොකද්ද විඥානය විඥාණයම එකක් දෙන්නේ නාම රූප ඇතිවීම කියන කාරණාව. ඒකෝට මේ ඇට තේරෙන්නේ නැතුව. විඥාණය නැත්තම් නාම රූප ඇතිවන්නේ නැහැ. එතකොට දැන් මේ විඥානයේ මේ ආකාරයෙන් අවබෝධතාව නාම රූප පිළිදයක්. දැන් මේක බුදුරජාණන් වහන්සේ විඥාන පත්‍යා නාම රූපං කියලා කියලා ඉවර වෙලා ඊට පස්සේ ප්‍රකාශ කොට වදාරනවා විඥාන පත්‍යා නාම රූපං නෙවෙයි නාම රූප පත්‍යා විඥාන. මේ නාම රූප නිසා විඥානය ඇතිවෙනවා. නැත්තම් මෙයාට මේ මෙයාට මේක සමහර විට පැටලී සහිත වෙන්නට පුළුවන්. ඉස්සෙල්ලා බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරන මොකද විඥානය නිසා නාම රූපය තියෙනවා කියලා. ඊළඟට දැන් ප්‍රකාශ කරන මොකද නාම රූප නිසා විඥානය තියෙනවා කියලා. දැන් මේක මෙහෙම තේරුම් ගන්න. දැන් අර ඉස්සල්ලාම මව කුසල ප්‍රතිසංග විඥානය ආව. දැන් නාම රූප දෙක ඇති වුණා. මෙන්න මේ නාම රූප දෙක දිගින් දිගට දිගින් දිගට පැවතගෙන යන නිසා තමයි ප්‍රතිසංග විඥානය දිගින් දිගට දිගින් දිගට පැවතගෙන යන්නට පුළුවන්කම ලැබෙන්නේ. මේ ප්‍රතිසංග විඥානය කියන්නේ මව කුසල ඉස්සල්ලාම පැමිණි විඥාණයෙන් කරන කාර්ය තුනක් තිබෙන බව පොත්වල දක්වා තිබෙනවා. ප්‍රතිසංග කුත්‍ය, භවංග කුත්‍ය, සාත්‍ය කුත්‍ය කියලා. ඒ කියන්නේ ප්‍රතිසන්දේ ගැන දීමත් ඒකෙන් කරන වැඩක්. ඊට පස්සේ භවාංග කුත්‍ය භවාංග කියන්නේ භවයේ අංග කියන වචන දෙක උතුනාම භවාංග වෙනවා. ඒ කියන්නේ මේ ජීවිතයේ දිගින් දිගට පවත්වාගෙන යාමට උපකාර වන අංගයක් වශයෙන් මේ ප්‍රතිසන්දි විඥානය ක්‍රියාත්මක වෙනවා. අපි මුන්නවත්ම හිතන්නේ නැති ඉන්නකොට සද නිින්දකට ගිහිල්ලා ඉන්නකොට සීහි නැති වෙලා වාගේ ඉන්න වෙලාවට භවාංග චිත්ත පරම්පරාව දිගටම ගන්නවා. ඒක තේරෙන්නේ නැහැ. අර ප්‍රතිසන්දි විඥාණයම තමයි බහාංග පුත්තිය සිදු කරන්නේ. ඒක සිදු කරේ නැත්නම් මෙයා මැරෙනවා. ඒක නිසා බහාංග පුත්තිය අවශ්‍යයි. භවයේ අංගයක් වශයෙන් පවතින්න ඕනේ. මේ ජීවිතයේ දිගින් දිගට පවතින නිසා බහාංග පුත්තිය දිගටම බහාංග පුත්තිය සිදු වෙනවා මේ ප්‍රතිසන්දි විඥාණය තුළින්. ඒකෙන් අදහස් ගන්න ප්‍රතිසන්දි විඥානය එතන ඇතුළේ ඒකෙන් දිගටම මේක එකම සිතක් පවතිනවා කියලා නෙවෙයි. ඒ ප්‍රතිසන්දි විඥානයේ විපාක සිතක ඒක ඇති වුණා ඊට පස්සේ නැති වුණා ආය ඇති වෙනවා ආය නැති වෙනවා ආය ඇති වෙනවා ආය නැති වෙනවා. මේ ඇති වී ඇති වී නැති වී නැති යන විඥාන පරම්පරාවක් මෙතන තියෙන එක පැහැදිලිව තේරුම් ගන්න. එකම සිතක් කියලා හිතන්න දෙපා එක වැරදි. ඊළඟට මේ ප්‍රතිසන්දි විඥානයම තමයි මේ මැරෙන වෙලාවට ප්‍රතිසිත වශයෙන් ඉතිපෙන කෙනෙක් මැරෙනකොට අන්තිමටම පහළ වෙන සිත තමයි මේ මේ නැවත මේ ලෝකෙ ඉපදිච්ච පළමුවෙන්ම ඉපදුන සිත. ජන ප්‍රතිසන්දේඥා. ඒක ත්‍ෘති කෘත්‍ය කරනවා. එතකොට ප්‍රතිසන්දි විඥානය කියන එකේ කායයන් තුනක් තියෙනවා. ප්‍රතිසන්දි කියන දෙනවා භවයේ අංගයක් වශයෙන් දිගින් දිගට පවත්වාගෙන යන්න උපකාර වෙන මැරෙනකොට අවසානයේ චුත වෙන්නේ මේ ශරීරයෙන් නිරුද්ධ වන්නේ භාංග සිතයි. ප්‍රතිසන්දි විඥානය. එතකොට මේ භාංග සිතට ඔන්න මෙන්න ඒ කියන්නේ පිටිටට මම කියන්නේ නැරෙන්න අන්තිමට නිකුත් නිරුද්ධ වෙන භාංග සිතට ඔන්න මෙන්න කියන අවස්ථාවේ පැවති කර්ම ස්වરૂපේ තමයි කර්ම විඥානය කියලා කියන්නේ. ඒකෙන් තමයි නැවත පිළිසිඳගන්නේ. මේ චුතිසිතින් නෙවෙයි නැවත පිළිසිඳ ගැනීමක් සිදුවන. එතකොට මේ විදිහට ප්‍රතිසන්දි විඥානය නිසා වහාංග කුත්‍ය සිදු කරමින් මේ නාම රූප ධම්ම ටිකින් ටිකට ටිකින් ටිකට බලතගෙන යන්න උපකාර වෙනවා. එතකොට මේ නාම රූප ධම්ම නිසා තමයි ප්‍රතිසන්දි විඥානේ තියෙන්නේ. දැන් අපි හිතමු දැන් මේ නාම රූප දිනා ප්‍රතිසන්දි විඥාන භාවංග සිතක් තියෙනවා. හරියට ඒ කෙනෙක් ඇවිල්ලා බෝම්බයක් අහලා වගේ දෙයකින් මරලා දෙනවා. රූපේ නැරෝ. එතකොට ඒ නාම රූප දෙකම නිරුද්ධ වෙනවා. නාම රූප දෙක නිරුද්ධ වුණාට පස්සේ ප්‍රතිසන්දි විඥානේ දෙන්න බෑ. ඉන්න තැනක් නැහැ පිටන්න තැනක් ඒක නිසා විඥාන පත්‍යා නාම රූපං කිව්ව වගේම කියන්නට වෙනවා නාම රූප පත්‍යා විඥාන නාම රූප දෙක නිසා විඥාණය පවතිනයි කියලා. දැන් මේක බුදුහාමුදුර ප්‍රකාශ කරනවා නාම රූපච්ඡ විඥානං තේතිකෝපනිතං විත්තං තදානං දෙඤ්ඤාතේ සම්පර්යායන් වේදිතස්සං යතා නාම රූපච්ඡ විඥානං මේ නාම රූපච්ඡ විඥානං කියලා මම කිව්වා නම් මෙන්න මේ කරුණෙන් ඒක ඔබ හොඳට තේරුම් ගන්න. ඒකයි ඒ අදහස. කියන්නේ දැන් මේ කියන කරුණෙන් ඔය නාම රූප නිසා විඥානය පවතිනවා කියන එක පැහැදිලිවම තේරෙනවා. විඥානයේ ආනන්ද නාම රූපයේ ප්‍රතිස්ථාන ලැබෙන්නට අපින්කෝ ආයතින් ජාති ජරා මරණ දුක්ඛ සම්බ දුක්ඛ සමුදය සම්භවෝති ඒ කියන්නේ මේ විඥානය ගිහිල්ලා නාම රූප දෙක පීඨේ නැත්නම් ආනන්ද නැවත මේ ජාති ජරා මරණ දුක් එකල සම්භවය හම්බ වෙනවා මත වෙනවා ඇති වෙනවා ඒක ඇති වෙන්නේ නැහැ නෝහේ සම්බන්ධය කියනවා ඒක ඇති වෙන්නේ ඒක නිසා තස්මාති ආනන්ද ඒක නිසා ආනන්ද ඒ සේවවිත ඒ සම්නිදාන ඒ සංදේ පච්චෝ විඥානසේ අද්දන් නාම රූපම් මේ නාම රූප තමයි විඥානයේ පැවතීමට එකම හේතු වන පක්ෂය වන කරුණ දැන් අපි හිතමු සාමාන්‍යයෙන් රහත් වෙච්ච නැති කෙනෙක් ඕනම කෙනෙක් මැරෙනකොට නැවත උපදින බව මෙයා දන්නා කෙනෙක් රහත් වෙලා නැහැ කියලා හිතමු. දැන් මේ පුද්ගල මැරෙනවා මැරෙනකොට අර කීප විදිහට චිකිත්සිත නිරුද්ධ වෙනවා චිකිත්සිත ප්‍රථමයෙන් ඕ කර්ම විඥාණයට අනුව තමයි තැනක ගිහිල්ලා පහළවන්නේ. මේ විඥාණය ගිහිල්ලා පහළ වෙනකොටම නාම රූප ධර්ම එතන ඇති වෙන අර නාම රූපච්ඡ විඥාන කියලා මම විස්තර කළේ මම ඔබට ඉස්සෙල්ලාම මම ඔබට ඉස්සෙල්ලාම ඇතුළුනාට පස්සේ නාම රූප ඇති වෙනවා කියන්නේ මේ නාම රූප වල පිහිටක් තිය නාම රූප ප්‍රතිස්ථාව ප්‍රතිස්ථාව කියන්නේ පිහිටන්නට තැන මේ නා විඥානයේ පිහිටන්න තැනක් වශයෙන් නාම රූප ධර්ම දෙක තියෙනවා මේ නාම රූප දෙක ධර්ම නැත්නම් අපි ඒක දැන් රහත් වෙච්ච කෙනෙක් පින්නම් පෑවා පින්නම් පානකොට මේ විඥානයේ නිරුද්ධ වෙන ගිහිල්ලා නාම රූප දෙකක පිළිගන්නට ප්‍රතිස්ථාවක් නැහැ. එතකොට ආයතින් ජාතිජරා මරණ දුක ඒ කියන්නේ නැවත ජාතිජරා මරණ දුක් වෙන්නට හේතුවක් නැහැ. මේක සමහර විට මෙයාට තේරුම් ගන්නත් පුළුවන් බැරි වෙන්නත් පුළුවන්. දැන් අපි උදාහරණයක් කියන්නම්. මේ විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය විඥාන කියන එකට. අපි ඒක ලෑලි දෙකක් එකට හේතු කරලා හේතු වාගේ උඩට හේතු කරලා තියෙනවා කියන්නේ. එක ලෑල්ලක් හේතු කරනවා උඩම උඩම කෙළවරේ අනිත් ලෑල්ලට. මේ ලෑලි දෙක දැන් පොළේ දෙපැත්ත හිටවලා හිටවලා තියෙන හිටවලා තියෙනවා. ආරලා හිටවලා නේ නිකන් කියලා තියෙනවා. ඉතින් මේ දෙක තියෙනවා. අපි මේකට පළවෙනි ලෑල්ලේ දෙවෙනි ලෑල්ලේ කියලා නම් කළොත් එහෙම පළවෙනි ලෑල්ල පවතින්නේ කුමක් නිසාද දෙවෙනි ලෑල්ල නිසා. දෙවෙනි ලෑල්ල පවතින්නේ කුමක් නිසාද? පළවෙනි ලෑල්ල නිසා. ඔය එකක්වත් නගත්තොත් පළවෙනි ලෑල්ල ගත්තත් දෙකන වැටෙනවා දෙක දෙවෙනි ලෑල්ල ගත්තත් දෙකන වැටෙනවා පළවෙනි ලෑල්ල. එතකොට මේ පළවෙනි ලෑල්ල දෙවෙනි ලෑල්ලේ උපකාරය ලැබගෙන පවතින්නේ නැත්නම් පවතින්නේ බෑ. ඒක එහෙම පවතින අතරම දෙවෙනි ලෑල්ලට පවතිනට උපකාර වෙනවා. ඒ කියන්නේ තමන් අනුන්ගේ උපකාරය ලබාගෙන පවතිනවා අනුන්ට තමන් උපකාර වෙනවා පවතින. දෙවෙනි දැනුත් එහෙමයි. දෙවෙනි දැනුත් ඉන්න බෑ පළවෙනි දැනුත් නැත්තම්. පවතින තියෙන කලන්නේ වැටෙනවා. ඒක නිසා පළවෙනි දැනුත් උපකාරය ලබාගෙනයි ඒක පවතින්නේ. එතකොට පළවෙනි දැනට ඉන්න බෑනේ දෙක දෙවිල් දැනෙන්න පුතාගෙන නැත්නම් ඒකට ඇතිනේ. එතකොට පළවෙනි දැනට සඳහා පවතිනට උපකාර වලින් තමයි දෙවිල් දැනට පවතින්නේ. මේකට කියන්නේ අඤ්ඤමඤ්ඤ සත්‍යම් පතිරණයි. අඤ්ඤෝන්‍ය වශයෙන් එකිනෙකාට උපකාර වෙමින් සිදුවන ක්‍රියාදාමයක් මෙතන. මේ අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය විස්තර කරනවා නේ ඒක පුරාල් දේවල් නම් මේ කියේ සත්‍යයේ කොටසක්. ඒක විස්තර කිරීමට උපමා එකිනෙකාට උපකාර වෙමින් පවතින දෙයක්. එතකොට දැන් මේ නාම රූප දෙක විඥානයේ ප්‍රවත්ම සඳහා උපකාර වෙනවා. හරි එකලයක්. විඥානයේ කියන එක නාම රූප ප්‍රවත්ම සඳහා උපකාර වෙනවා. අපි අරගන්න අනිද්දේවා. මේක එකිනෙකට උපකාර වෙමින් අන්‍යෝන්‍ය වශයෙන් උපකාර දෙමින් පවත්නා වූ ධර්මතාව දෙකක්. ඒක පැහැදිලිව තේරුම් ගන්නට පුළුවන් වන්නේ රහත් වූ කෙනෙකුට පමණයි. අන් කෙනෙකුට තේරුම් ගන්න බැහැ රහත් වූ කෙනෙකුට ඇති වෙනවා ඉතාම සිවුන් දැනීම මාත්‍ර නිදහස් සිතක් විමුක්ත සිතක් කියලා එක කියන්නේ. මේ විමුක්ත සිත කියන එකට කිසිම දෙයක් සම්බන්ධ වන්නේ ඒ කියන්නේ ඒක ඒකෙන් කිසි දෙයක් අල්ලන්නේ. ඒ සිතෙන් හිතන්නවත් බැහැ මොකක්වත් බැහැ මොන්නේ සිවුන් දැනීම මාත්‍ර පමණයි. ඉතින් මේ දැනීම මාත්‍රේ තමයි මෙතන විඥානය කියලා කතා කරන්නේ. මේක මම මුලින්ම මේ ඇයට මේ විඥානය කියන වචනේ විස්තර කරන්න කියවන කොහොමද තේරෙන්නේ. එතකොට මේ අන්තිමට ඉතිරිච්ච සියුම් දැනීම මාත්‍රය ඒ කියන්නේ විමුක්තිත නිදහස්සිත පිළිසිත එක ඕනෑම සත්‍යකයේ සිට තුළ මේක තියෙනවා. ත්‍රිසං සතපුරුවේ පවා තියෙනවා. නමුත් ඒ ඇයට ඒක මතු කර ගන්නට බෑ. බාහ්‍ය උපක්ලේශ ධර්ම වලින් ඕක බැරිලක් ගිහිලා තියෙනවා. ඒක නිසා බුදුහාමුදුරුවෝ කියනවා පබස්සර නිදන් දෙක්කේ චිත්තං සංචකෝ ආගන්තුකේ උපක්ලේශේ උපක්ලේශං මේ මේ පිටි ස්වરૂපේ පිළිමින්ම පවතින ස්වરૂපය මහණෙනි පිළිසිදු දෙයක්. මේ බාහිර දේවල් වලින් ආගන්තුක උපක්ලේශ කලේශ ධර්ම වලින් මේක කී කියලා කියනවා. ඉතින් මේක බොහෝ පොත් කියන්නේ සාමාන්‍යයෙන් පිළිගන්න කියන්නේ ඒ කියන්නේ ප්‍රතිසංසනිය නෑ භවංග සිතට කියන භවංග සිත නෙවෙයි කිසිසේත් මේක භවංග සිත නෙවෙයි මෙතන කියන්නේ කන්කෙදින්ම රහත් වූ කෙනෙකුගේ සිත මෙන්න මේ විමුක්ත සිත හැම දෙයකින්ම නිදහස් වෙලා පවතින. Taman මේ විමුක්ත සිත අයිතිකාරයාගේ තියෙන රූප වේදනා සංඥා සංකාර විඥාන පහ තියෙන ඒ කොටස් කහිනුත් වෙනවා. බාහිර හැම දෙයකින් වෙන හොඳ දැනීමක් පමණයි. මේක විතරයි අභ්‍යන්තර වශයෙන් තියෙන එකම ක්‍රියාදාමය. ඒතකොට ඒන් පිට තියෙන ඔක්කොම පරිබාහිරයි. ඔය විද්‍යාත්මකම ආකාරයේ කායන් පස්සේ යටි බහින්දා ආකාරයේ කායන් පස්සේ විර්ති ආදී වශයෙන් ලක්ෂණය සතරවදක් පඨාන වෙන සූත්‍ර වල ආධ්‍යාත්මක තම අනුව බලමින් ඒව බලන්නේ ඒ වගේම බාහිර වශයෙන් අන් අයගේ දේවල් වශයෙන් බලන සිත් වේදනා ධම්ම ඕවායේ හැම එකම කාය ආදී ආධ්‍යාත්මික බාහිර වශයෙන් බලන්නට කියලා. එතකොට ආධ්‍යාත්මික වශයෙන් සහ ආධ්‍යාත්මික වශයෙන් ආ බාහිර වශයෙන් මේක බලනකොට ඉතින් මේ තමන්ගේ ශරීරය හිතයි මේක අධ්‍යාත්මික දෙයක් කියලා අනිත් ඒවා බාහිර කියලා තමයි මනෝවිද්‍යාව බලන්නේ. දැන් මෙතෙන් ආවට පස්සේ මේ විමුක්ත සිත කියන එක තමයි අධ්‍යාත්මික ධර්මයේ ඇතුළත තියෙන එකම ධර්මය. ඒයින් පිට තියෙන ඒවා කොහොම පරිබාහිර දේවල්. ඒයින් පිට ඇහැට රූප පේනවා, රූප මෙල්ලා සිතිවිලි ගලාගෙන යනවා. ඒක ඔක්කොම හේතුඵලයි. කනට ශබ්ද ඇහෙනවා ඒ පිළිබඳ සිතිවිලි ගලාගෙන. ඒවා හේතුඵල ක්‍රියාදාම්. බාහිර වශයෙන් හේතුඵල වශයෙන්. එතකොට නාසයට ගඳ සුවඳ එනවා ඒක පිළිබඳ සිතිවිලි එනවා. දිවට රස ගෑවෙනවා ඒ පිළිබඳ සිතිවිලි එනවා. කයට ස්පර්ශය තියෙනවා ඒ පිළිබඳ සිතිවිලි තියෙනවා. මේ ඔක්කොම හේතු නිසා ඇතිවෙච්ච ඵල ධර්ම භාගික දේවල්. මනසට විවිධ සිතිවිලි එනවා ඒ සිතිවිලි අරගෙන විවිධ දේවල් මේ තවත් තවත් සිතිවිලි පහළ වෙනවා මේ සිතිවිලි පහළ වෙනකොටම මේ විදිහට ඇහැකනාසේ දිව ශරීරයේ මනස කියන ඉන්ද්‍රියන්ට රූපාදී අරමුණු හමු වුණාට පස්සේ මේ විදිහට හේතුඵල නිසා සිතිවිලි පහළ වෙනකොට ඒ සිතිවිලි තුළින් කායික ක්‍රියා සිදු වෙනවා වාචික ක්‍රියා සිදු කරනවා මානසික ක්‍රියා කරනවා කයින් සිතින් වචනෙන් නොයේ දේවල් කරනවා අපසාලගේ අපසාලේ වන්දේ මේ ඔක්කොම බාහිර වශයෙන් හේතුඵල ක්‍රියාදාමයක් වශයෙන් සිදුවන අනාත්ම ධර්ම. අර ඇතුළත තියෙන විමුක්ත සිත කියන එක අබ්බන් අභ්‍යන්තර ධර්මයක් නිදහස්ව සිත. මෙන්න මේ අභ්‍යන්තර සිත ආ පවතින්නේ අර පරිබාහිර වශයෙන් තියෙන නාම රූප ධර්මයන් තියෙන තාක්කල් පමණයි. එතකොට මේ පරිබාහිර වශයෙන් තියෙන නාම රූප ධර්ම පවත්වාගෙන යන්න බැහැ අභ්‍යන්තර වශයෙන් තියෙන සිත නිරුද්ධ වෙනවා. ඒවා මෙල්ලනවා. ඒක නිසා මෙතන විඥාන පත්‍ය නාම රූපං නාම රූපච්ඡ විඥානං කියන එක පැහැදිලිව අත්දකින්න පුළුවන් දැන්. ඒතකොට පැහැදිලිවම තවන්න තියෙනවා මේ විඥාණය දැන් අන්තිමට ඉතුරුනේ විමුක්ත සිත කියන විඥාණය මරුණට පස්සේ නිරුද්ධ වෙනවා. ඒක තව තැනක ගිහිල්ලා පිළිසඳ ගන්න කොහෙවත් ගිහිල්ලා පිළිටන්නේ නැහැ. පිළිටන්නට පටවියා පොතේ ජෝවල් හරි නාගෙනා නාම ධර්ම හරි නාම රූප ධර්ම නැහැ. එතකොට මේ ඔක්කොම නිරුද්ධ වෙනවා නිවිලා දුකේ කෙලවර එතෙන්ට එතනයි ඒක නිසා මේ විඥානයේ ගිහිලා නාම රූපයක ප්‍රතිෂ්ඨාවක් ලැබුවේ නැත්නම් ඒ නාම රූප දිගින් දිගට පවතිනවාද කියලා බුදුහාමුදුරුවෝ වර්තන එහෙම වෙන්නේ එහෙම වෙන්න නිසා මේ නාම රූප පහළවන්නේ දිගින් දිගටම විඥානය නිසා මේක තේරුම් ගන්න එතකොට Tamanට තේරෙන්න ඕනේ මෙතන නාම රූප සහ විඥාණයන්ගේ ක්‍රියාදාමයේ හැර වෙන දෙයක් නැහැ කියලා. මේක ලක්ෂණයට බුදුහාමුදුරු ප්‍රකාශ කරනවා. එත්තාසකෝ ආනන්ද ජායේතවා දීයේතවා මීයේතවා චවේතවා උපපජ්ජේතවා එත්තාවතා දිවසනකතෝ එත්තාවතා නිස්සකතෝ එත්තාවතා පඤ්ඤාවචනං එත්තාවතා වක්තං හත්ති එත්තාවතා එක්කත්ථාය සංයපනාය යතිදන් නාම රූප සහ විඥානේන අඤ්ඤමඤ්ඤ පච්චේතාය පවස්සති මේ විඥාන නිසා නාම රූපේ කියන දෙක අර දැන් දෙක වගේ එකලකට උපකාරමයෙන් පවතින එකට කියන වෙනත් වචන තමයි මහණෙනි ආනන්ද උපදිනවා කියන්නේ ජායේතවා ජරාවටපත් වෙනවා වයසටපත් වෙනවා කියන්නේ හොඳරාවට යනවා. ජීවිතවා මිනිතවා මියනවා කියන්නේ. සමේතවා සුත වෙනවා කියන්නේ උපපජ්ජේතවා තව තැනක ගිහිලා පහළ වෙනවා. ඒ කියන්නේ උපදිනවා, ජරාවටපත් වෙනවා, මැරෙනවා, තව තැනක උපදිනවා. මේ ඔක්කොම කියන්නේ මොකටද දන්නද? මේ නාම රූපය විඥානයේ ටික අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රත්‍යවෙමින් යන ක්‍රියාදාමය. කියන වෙනවත් අතිවදිනා වෙනවත්. නැත්තම් අපි මේ ගුණපාල සමදසිංහ නැත්තම් මොකක් හරි ගෑන ළමයි කම්මලා හිමලාදී විවිධ නම් වශයෙන් හඳුරනවා නම් ආදි වශයෙන් කියන්නේ වල. ඒ ඔක්කොම මේ නාම රූප ධර්මයන් එකිනෙකට නාමයේ රූප සහ විඥාන කියන ධර්මයන් එකිනෙකට උපකාර වෙමින් පැවැත්ම හැර වෙන දෙයක් නෙවෙයි. අදිවචනපතෝ නිරුත්තිපතෝ නැත්තම් අපි කියනවා මෙයා සිල්වත් කෙනෙක් මෙයා ගුණවත් කෙනෙක් ආදි වශයෙන්. ඒ නැත්නම් අපි කියනවා මෙයා මහා පණ්ඩිතෙක් මහා විද්‍යාවේ මෙයා උගත් කෙනෙක් මෙයා කතුව ඒකාදීවසේ මේ ඔක්කොම කියන්නේ අර නාම රූප සහ විඥාන දෙකේ පැවැත්ම. නැත්නම් කියනවා මේ වේදනා ස්කන්ධේ මේ සංඥා ස්කන්ධේ මේ සංස්කාර ස්කන්ධේ විඥාන ස්කන්ධේ කියලා මේ අංග සාධිත පංචස්කන්ධ වශයෙන් මේ මොකක්ද ආනන්ද මේ මොකක්වත් නෙවෙයි මේ නාම රූප දෙක විඥානයේ සමග අත්‍යත් බැඳගෙන එකිනෙකට උපකාර වමින් පවස්නා වූ ක්‍රියාදාමයට කියන වෙන වචනයක් වෙයි පංචස්කන්ධයෙන්. නැත්තම් වට්ටම් එනම් අධිවචන පතවල මේ වට්ටම් කියන්නේ සංස්කාර වටේ. සංස්කාරය කියන්නේ මොකද්ද? නාම රූප දෙක විඥානයේ සමග අන්‍යෝන්‍ය වශයෙන් පැවතගෙන යන එකට කියන වෙන වචනයක්. නැත්තම් කම්ම වට විපාක වට කෙලෙස් වට කියලා ඔක්කොම මේක. ඊළඟට කියනවා බුදුරජාණන් වහන්සේ තාත්තා ඉත්තත්තාය අඤ්ඤපනාය කියලා. මේ නාම රූප අරගෙන මේවා සංඥාය මේවා වේදනාව මේ සංඛාරය මේ විඥානය මේ මේ හේතුව මේවා ඇතිවෙන්නේ තියෙන්නේ මේ හේතෙන් ඇතිවෙච්ච ඵලය මේවා අනිත්‍ය මේවා දුක්ඛය මේවා අනාත්මය නැත්නම් මේවා මමය මේවා මගේ මේ නැත්නම් මේක ලස්සනයි මේ ගෙනෙන්නේ අපේ මිනිහෙක් මොන එකාකාරයෙන් හිතනවනේ මේ හැම දෙයක්ම වෙන එකක් නෙවෙයි ආනන්ද බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා නාම නාම රූපං සහ වඤ්ඤා නාම රූපං සහ විඥානේන අඤ්ඤමඤ්ඤ පච්චේතාය පවත්තේ නාම රූප සහ විඥාන දෙක එකිනෙකාට උපකාර වීම පවත්නා වූ ක්‍රියාදාමුලට කියන අකීවචනපතෝ වෙනස් වචන මේක හරියටම තේරෙනවා නම් සම්පූර්ණ මනන්න දර්ශනේ ඉස්තාම පැහැදිලිව දකින්නට පුළුවන් කිසිම සත්‍යයක් නැහැ කිසිම කුජරයක් නැහැ කිසිම ආත්මයක් නැහැ කිසිම මමෙක් නැහැ කිසිම ජීවියෙක් නැහැ ඔක්කොම මුලා මේ නාම රූප දෙකේ විඥානයේ සමග අන්‍යෝන්‍ය වශයෙන් උපකාර වෙමින් ටිකින් ටිකට ටිකින් ටිකට පැවතගෙන පැවතගෙන යනවා කියන්නේ උපදිනවා කියන්නේ ලෝකයි ජරාවට යනවා කියන්නේ ලෝකයි මරණයටපත් වෙනවා කියන්නේ ශෝකයි නැවත උපදිනවා කියන්නේ ශෝකයි ඒකම ස්ථාවතා ජායේතෝ අජීවිතෝ අමීයේතෝ චවේතෝ උපපජ්ජේතෝ ආදී වශයෙන් බුදුහාමුදුර දැක්කේවා තමයි ඊළඟට අපි විවිධ විදිහට මේවා විවහාර කර කර යන්නේ මේ දෙකේ නිසි පරිදි ක්‍රියාදාමයේ හරියට නොදන්නා නිසා මේක නිසාම තමයි අවිද්‍යා නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධා ආදී වශයෙන් ප්‍රකාශ කරනකොට පටිච්චසමුප්පාද ප්‍රතිලෝම වශයෙන් ප්‍රකාශ කරනකොට කරලා ඉවරලා බුදුරජාණන් වහන්සේ පෙන්වන්න කරන්නේ මේක තමයි දුකේ කෙලවර කියලා. දුක්ඛ නිරෝධේ කියන්නේ දුකේ කෙලවර ඒකයි කියන්නේ. එතකොට කටිසම්පාදේ මේ කප්පය විඥාන පත්‍යා නාම රූපංසා නාම රූප ප්‍රත්‍ය විඥානං කියන එක ගැඹුරු අවස්ථාවක්. සාමාන්‍යයෙන් තේරුම් ගන්නට අපහසුයි මේ දේශනාව නැවත නැවත නැවත නැවත කීප සැරයක් හරි අහන්න. අහනකොට මේට වඩා අධ්‍යයනකට වඩා අවබෝධයක් ලැබේ. Tamangeම අවබෝධයක් බවට ඒකපත් කරගන්න උත්සාහ ගන්න. යම් ගැටලුවක් තේරුම් ගැනීමට අපහසු කාරණාවක් මේ දේශනාවේ තිබුණා නම් පසුව හරියම දාන්න අපි ඒකට ඒක ඊට වඩා සරල වශයෙන් විස්තර වශයෙන් ඉදිරිපත් කරන්න කියලා දෙන්න. දැන් අපි මේ දක්වා මේ ප්‍රකාශ කළේ පටිච්චසම්පාද ධර්මයේ දැක්කන නාම රූපත්‍ය විඥානං කියන එකත් ඒ වගේම විඥානයේ නිසා නාම රූප ඇති වෙන විඥාන පත්‍ය නාම රූපං කියන එකත්. නාම රූප නිසා විඥාණය තියෙනවා විඥාණය නිසා නාම රූප පවතිනවා ඔය කියන්නේ අපි විස්තර කරේ ඒකට ඒක කියනකොට අපි කියවා ප්‍රතිසන්දි විඥාණය මෞපිතට ආවා ආවට පස්සේ ඒක නිසා තමයි මේ මෞපිත තුළ නාම රූප ධර්මයන් වැඩින්නේ මේකේ වැඩෙන නාම රූප ධර්මයන් දිගින් දිගට පවතගෙන පැවතගෙන යන ප්‍රතිසන්දි විඥාණය භවංග කුත්‍ය සිදු කරමින් පවතින නිසා ඒකට ඔය කියන කරුණ පමණක් හරි අදිට අවබෝධ කරගත්තොත් බුදුහාමුදුරුවෝ කියපු පාඩ දෙකම හොඳට තේරුම් ගන්නත් පුළුවන් වෙනවා. ඉතින් මේක ඔප්පු කරලා පෙන්වන්නට බුදුහාමුදුරුවෝ මේ විඥාන නිසා නාම රූප පවතිනවා කියලා ඔප්පු කරලා පෙන්වන්න ප්‍රශ්න තුනක් ඇවිත් මොකද්ද මෞකසට මෞ ප්‍රතිසන්ද විඥානේ ආවේ නැත්නම් මේ මෞකස තුළ නාම රූප දේවල් පීතනවාද ඒකට හිතන්නට බැහැ. ප්‍රතිසන්ද විඥානේ ආවත් එක දවසකදී එක ගිහිලා ගියොත් කියන්නේ මේ ආත්ම භාවයේ මේ සම්මත වශයෙන් කතා කරන්නේ මේ ආත්ම භාවයේ ඇති වෙනවා. ඒක ඇතිවන්නේ නැහැ. ඊළඟට මේ ප්‍රතිසන්දි විඥානයේ කුමාර කස්වා කුමාරිකාය වාක්‍යයෙන් වචනේ පාවිච්චි කරලා තියෙන කුඩා කාලයේ තියෙන. නිරුත් වෙලා කියනනම් මේ නාම රූප දැඩිලා දියුණු වෙලා මේ සත්‍යයටපත් වෙනවා නෑ ඒක නිසා ඒ කරුණු තුන හරියට පැහැදිලිව තේනකොට Tamanටම තේරෙනවා නාම රූප ඇතිවන්නේ විඥානයේ නිසා කියලා. විඥාන පත්‍ය නාම රූපං එතකොට මේ ගැණිත් පැත්ත නාම නාම රූපච්ච විඥාන නාම රූප නිසා විඥානය තියෙනවා කියන එක ඒක තේරුම් ගන්නට පුළුවන් මේ සිතේ භවංග පුත්‍ය ගැන හරි අවබෝධයක් ඇති කරගත්තොත් සායෝගික ප්‍රශ්න අත්දකින්නට පුළුවන් වන්නේ විමුක්තිස්ථ ඇති කරගත්ත කෙනෙකුට පමණයි. ඉතින් කෙසේ වෙතත් බුදුජානන් වහන්සේ ඒක විස්තර කරනවා කියනවා මේ ප්‍රතිසන්දේ විඥානීය තැනක ගිහිල්ලා පිහිටියේ නැත්නම් නාම රූප දෙකක් තියෙනවාද නැවත ජාතිය ජරාවක් මරණයක් තියෙනවා. එහෙම දුකක් දුකක් ඇති වෙනවා. එහෙම ඇති වෙන්නේ නැහැ. මොකද නාම විඥානය නැත්නම් ඔක්කොම ඉවරයි. විඥානය නැතුනම් ඔක්කොම ඉවරයි. ඒක නිසාම මේ නාම රූප නිසා විඥානය පහළ වෙනවා වගේම විඥානය නිසා නාම රූප ධර්මත් එකිනෙකාට උපකාර වෙන පවතින පැයකට යනවා. එතකොට අපි මේ නාම රූප සහ විඥාන කියන දෙක එකිනෙකාට උපකාර වෙමින් පැවතගෙන යන ක්‍රියාදාමයේ තමයි අපි මේ නොයේක් නන්දාගෙන නොයේක් ආකාරයෙන් කටයුතු කරන්නේ. තරුණෝ නාමාලෝ නාමරුණා ඉපදුනා ජීවත් වෙනවා අසවලා අසවල්දී මේ පංචස්කන්ධ ආදී විවිධ විවිධාකාරයෙන් මේ දෙකට කියන වෙනත් වෙනත් වචන දාගෙන තමයි අපි මේ ව්‍යවහාර කරගෙන ව්‍යවහාර කරගෙන යන්නේ. මේ தත්ත්වය හරියටම තේරුම් ගත්තොත් එහෙම අපිට පැහැදිලිවම තේනවා මෙතන තියෙන ආත්මයක් නොවන අනාත්ම ස්වરૂපය. මේ අනාත්ම ස්වરૂපයේ තේරුම් ගැනීම අත්‍යවශ්‍ය වෙනවා නිවන් අවබෝධ කර ගැනීමට යටත් තේසෙන් සෝවාන්වත් වන්නට බලාපොරොත්තු වන කෙනෙක් සිටිනවා නම් අනිවාර්යයෙන්ම අනාත්මය පිළිබඳ පැහැදිලිවම අවබෝධ කරගත යුතුයි. සෝවාන් වීමේදී සක්කාය දිට්ඨිය නිරුද්ධ වෙන්නේ නිරුද්ධ කළ යුතුමයි. සක්කාය දිට්ඨිය කියන්නේ පංචස්කන්ධ ලෝකයේ තුල ආත්මයක් ඇත කියන එක. ඒක නැති කරන්න නම් අනාත්මය කියන පිළිබඳ පැහැදිලි අවබෝධයක් ඇති වෙ යුතුයි. ඉතින් සෑම මාර්ගඵලයක්ම ආනන්ද ධර්මයේ තුලින් ලබන්නට පුළුවන් මෙහත්ය මෙහත්ය රහස්‍යය පවා ලබන්නේ ආනන්ද භාවයෙන් ආනන්ද ධර්මයෙන් දෙකින් තුලින්. ඒතකොට ඒ විදිහට මේ ධර්ම කරුණු හරියට අවබෝධ කරගත්තොත් මේ ඇයි ආනන්ද ලක්ෂණය මත කරගන්නට පුළුවන්. මේ පැහැදිලිව අවබෝධ කරගන්නට පුළුවන්. මේ ඒ අවබෝධයේ කාන්ත වශයෙන් නිවන් ලබා ගැනීම සඳහා ඒ දුක් නිස්සය වෙනවා. ඇති එසේම වේවා කියලා ආශිර්වාදනය කරමින් අපි මේ දේශනාව නිම කරන්නේ. හොඳයි දෙවියන් අපි පින් දෙමු ආකාශත්තාදී ගැන පාඩේ කියන ආකාශත්තාදී බුම්මත්තා දේවානාගාමිකා පින්යන්තන් මොදිත්තා චන්ද පන්දු සාසන ආකාශත්තාදී බුම්මත්තා දේවානාගාමිකා පින්යන්තන් මොදිත්තා චන්ද පන්දු දේශනං ආකාශත්තාදී බුම්මත්තා දේවානාගාමිකා පින්යන්තන් මොදිත්තා චන්ද පන්දු මම් පරන්ති ප්‍රාත්මික නිමිනා පුඤ්ඤ කම්මේන මාමේ වාස්මාගමෝ සතස්මා සමාගමෝ හෝතු යාව නිබ්බාන සත්‍යය ඉදම් මේ පුඤ්ඤං ආස්පත්‍ය වන්නෝතෝ සබ්බ දුක්ඛා සමච්චතු ඒකල කුසල බලයෙන් මේ ගේමල මේ අපතත් සේවා පරිමය අපතත් සේවා නිවනේ සංසිඳන මේ කුසල හේතු වේවා වාසනා වේවා අභිවාදන සේනස නිත්‍යං වද්ධා පුජායනෝ ගත්තා රෝධම්මා වද්ධන්තේ ආයුමන්නෝ සතම්බරං ආරෝග්‍ය සම්පත්තේ සබ්බ සම්පත්ති මිනිස් අතෝ නිබ්බාන සම්පත්තේ මිනාතේ සමින්ජතු සෝපත්තේ වානිවස්සල දේවා